අපේ විශාල විශ්වාසයක් තියෙනවා අද අපිට ජාත්‍යන්තර අධිකරණයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරලා තිබ්බත් ඒ යෝජනාව හරහා ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව සැක අවිශ්වාසය පළ කරලා තිබ්බත් අපේ ලොකු විශ්වාසයක් තියෙනවා අතිගරු ජනාධිපති මාජිස්පාල සිරිසේන මැතිතුමාට මේ එක්සත් ජාතිකයේ මානව කවුන්සලේ ඇමතීම හා කරන සාකච්ඡාවලින් අවසානයේ අපි බලාපොරොත්තු වෙන අපේ යාන්ත්‍රණයක් කරා අපේ අධිකරණ පද්ධතිය හරහා මේ මතු කරන චෝදනාවලට විසඳුම් සැපීම සඳහා ඉඩකඩ ලබා ගැනීමට අපට හැකියාවක් ලැබෙයි